හොඳයි එහෙමනම් අපි අද කාල වේලාව නික්ම යනවා අරුණ මන්තුම් මහත්තයාට තව යමක් කියන්න තියෙද ස්වාමින්වහන්ස කෙටියෙන් සඳහන් කරන්න අපේ ගයන් පුතුහර මහත්තයා සඳහන් කරපේවා අනුව මේ ධානයක් ලබනකොට ඇත්ත වශයෙන්ම කෙනෙක්ගේ ලොකු ඒකට බැඳීමක් ඇති වෙනවා ඒක ඇති වෙන පහසුවට නමුත් කාලයක් යනකොට අර සංහිඳියාව කියන එක අතපත ගාලා තේරුම් ගියාට පස්සේ කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලදී පවා ඉක්මනට එතෙන්න ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ වශී කරනවා කියන එකද මන් දන්නේ නැහැ. නමුත් අර ඒ ඒක අතනින් වහලා එකපාරට ඒ සංහිඳියාව චත්තට ගන්න පුළුවන්. එතකොට අර මුලදී තේරෙන්නේ අච්චර කෑදරකමක් අර අර නිශ්ශබ්ද අර ඒ ධානය තත්වලට ඇති වුණාට පස්සේ ඊට වඩා වෙනස් ආකාරයක පිරිසුදු භාවයක් එක ඒකට මධ්‍යස්ත භාවයකුත් සමග අර ඕන අවස්ථාවකදී නිස්තල තත්වයකට ගන්න පුළුවන් හැකියාව ඇතිවෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඒක හැබැයි දෙවිධයකට වෙන්න පුළුවන්. ඔබතුමා කියනා වගේ අර කාලයක් යද්දී අර බොජ්ජංග ගුණ වලින් යුක්තවත් ওই தත්ත්වය ඇති වෙන්න පුළුවන් එහෙම නැතුව අපට ඕනෑම දෙයක් නැවත නැවත සුලභ වෙනකොට ඒක නීරස වෙන ගතියක් ඒක තියෙන උද්‍යෝගය උනන්දුව කුතුහලය නැති වෙලා ගිහිල්ලා ස්වභාවිකව මධ්‍යස්ත වෙන ගතියකුත් තියෙන්න පුළුවන්. එතන ඇති වෙන්නේ extra අඥාන උපේක්ෂාවක්. ඒ අඥාන උපේක්ෂාවට යන්නේ නැතිව අපට සබුද්ධික විදිහට ඥාන සංප්‍රයුක්තව අර විවේක නිස්ෘත විරාග නිස්ෘත නිරෝධ නිස්ෘත වස්සග්ග පරිණාමී කියන මෙතනට යන්නටයි මම මේ ඒකාග්‍රතාවය දියුණු කරන්න කියන එක නැවත නැවත සිහි කිරීමෙන් ඒන් මනස දැනුවත් කිරීමෙන් කලක් යද්දී අර සමාධියට කෑදර වෙන ලොල් වෙන ගතිය අඩු වෙනවා නම් අන්න එතකොට ඒතනත්තාට ධානයට සමවැදුණත් පියවි ලෝකයේ හිටියා වුණත් ඒ චිත්ත ඒකාග්‍රතාවය බෝධිපාක්ෂික ධර්මයක් හැටියටම නඩත්තු කරගන්න පුළුවන් එහෙම නැත්නම් අපිට මේ ඉන්ද්‍රියන්ගේ තියෙන එක්තරා ගතියක් තමයි නැවත නැවත දේවල් ලැබෙනකොට ඒක ගැන තියෙන කුතුහලය උනන්දුව අඩු වෙලා ගිහිල්ලා මධ්‍යස්ථ තැනකට එනවා. ඒ මධ්‍යස්ථ භාවය බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. නැහැ ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් මොකක් හරි ගැටෙන දෙයක් හරි ඇලෙන දෙයක් හරි තත්වයකට මැදි වෙනකොට ඒ අවස්ථාවට අරකත් එක්ක සම්බන්ධ කරලා අර ධානසිතේ තත්වයට සම්බන්ධ කරගෙන එක පාට නිසල බවක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. හැබැයි ඒක පිසිදු. එහෙමයි ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.